කල්යාණ මිත්‍රවරුනි සෑම දිනාටම නිදුක් නිරෝගී සතිමත් එමෙන්ම ආදරණීය දවසක් සන්ධ්‍යාවක් කාලයක් වේවා දරුවන් සරණයි මේ අද අප එකතු වන්නේ නිලඹ භාවනා මධ්‍යස්ථානයෙන් පිරිනමන දෙවන අලුත් අවුරුදු පිළිනයක් සමග මෙත්මක දෙක මෛත්‍රී මාර්ගය පිළිබඳ කරනු ලබන බෙදා ගැනීමේ දෙවැනි වැඩසටහනට ඒට සම්බන්ධ වෙන ලංකාවේ ලංකාවෙන් පිටතත් සිටින ඔබ සෑම දෙනාම තාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා නිලඹ භාවනා මධ්‍යස්ථානයේට මහා වැස්සක් ඇදහැරිලා කුණාටු වැස්සක් ඇදහැරිලා අවසන් වූ මොහොත මේ නිලඹට ඉතින් ඒ බඳු මොහොතට මේ මෛත්‍රී වර්ෂාවෙන් අප කාගේ හදවත් සිසිල් කරගන්නට අප කාගේ ජීවිත මෛත්‍රියේ උල්පත බවට පත් කරගන්නට ගන්නා පුංචි වෑයම මෛත්‍රිය කවුරුත් අහන්න කැමති වචනයක් කාගෙත් හදවත් සිහිල් කරවන කිසියම් අවිහිංසක සතුටක් සිතෙහි උපද්දවන හඬක් නාදයක් රිද්මයක් වර්ණයක් සහ හැඩයක් මේ මෛත්‍රියට තිබෙනවා එමෙන්ම බොහෝ දෙනෙකු විශේෂයෙන් භාවනානු යෝගීන් පුහුණු කරන්නට කැමැති භාවනාවක් පුහුණු කරන භාවනාවක් එමෙන්න කුණු කළ භාවනාවක් මේ මෛත්‍රී භාවනාවට තරම් ප්‍රභේද වෙනස් වෙනස් අහසට පොළොව වගේ එකිනෙකට පරස්පර ක්‍රමවේද වෙන මොනම භවනාවකටවත් ඇතයි කියා පෙනෙන්නේ නැහැ. ඕනෑම භවනාවක් ගත්තහම කරන්න තියෙන්නේ භවනාව වඩන්න තියෙන එකම ආකාරයකට නොවේ. නමුත් මෛත්‍රී භාවනාවට හඳුන්වා දී තිබෙන අත්දා බලන උගන්වන ක්‍රමවේද හරීම වෙනස් එකිනෙකට වඩා පරස්පරයි. ඉතින් එතනම පෙනෙනවා මේ මෛත්‍රියේ තිබෙන අප්‍රමාණ ස්වභාවය. මේ මෛත්‍රිය හඳුන්වන්න දහමේ යෙදෙන වචනයක් තමයි අප්‍රමඤ්ඤය. ප්‍රමාණයක් ප්‍රමාණ කරන්ට බෑ සීමා කරන්ට බෑ අපමණ්‍ය අනන්ත බව. ඉතින් ඒ නිසා ප්‍රමාණ වූ විඥාන ස්වභාවය අප්‍රමාණ වූ විශ්වීය ස්වභාවයක් පෙට ක්‍රමත් අප්‍රමාණව තිබීම සාධාරණයි. දැන් මේ මොන ක්‍රමයෙන් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළත් වරදින්නේ නැහැ. වරදක් වෙන්නේ නැහැ. ඉන්න තැනින් වඩා සිහිල්ලු තැනකට වඩා නිවෙන තැනකට පුද්ගලයෙකුව රැගෙන යන්නට මෛත්‍රී භාවනාවට පිළිවන්. ඒ නිසා මෛත්‍රිය එක පැත්තකින් වාහනයක් විදියට දහමේ කියනවා යානා. යානි කතා මේ වාහනයක් කරගන්න ගමනක් යන්න. ඉතින් මෛත්‍රිය අපව රැගෙන යන ගමන හරීම සුන්දරයි. හරීම సౌందర్యාත්මකයි. මට සිලිතුයි. වැඩි ගැස්සීම්, හැප්පීම්, පෙරලීම් නැති අනතුරු අඩු නැතිනම් අනතුරු ඇත්තෙම නැති බොහෝම චමත්කාර ජනක චාරිකාවක්. දැන් කල්යාණ මිත්‍රවරුනි මේ මේ ගැන පැහැදිලි పూర్විකාවක් පළවෙනි වැඩසටහනේදී ලැබුණා. දැන් මේ පළවෙනි වැඩසටහනේදී මෛත්‍රිය anu කුමක්ද කියන මාතෘකාවට බොහොම රසවත්, හරවත් සාධාරණ උත්තර ලැබුණා. මේ හේතු හේතු නැති ආදරයක්. ඒ වගේම ඉන්ද්‍රිය බින්දනයක් මත නොපිහිටන ආදරයක්. කොන්දේසි විරහිත ආදරයක්. දැන් මේ මේ නිර්වචන බොහොම සාධාරණයි. අපි ඒ ගැන ඉදා කතා කළා. ඉතින් නැවත කතා කරන්න අවශ්‍ය නැහැ. මේ අපිට මෛත්‍රිය සිංහලෙන් කියන්න අංග සම්පූර්ණ වචනයක් නැහැ. ඒ ඒ ගැටලුව නිසායි අපිට වචන තුන හතරක්වත් අඳුම ගානේ අවශ්‍ය වෙන්නේ මෛත්‍රිය විස්තර කරන්න. මේ සිංහලෙන් පමණක් නොවේ ඉංග්‍රීසි භාෂාවට ගියත් වෙනත් භාෂාවකට ගියත් මේ පාලියෙන් මෙත්තා කියන ස්වභාවය ඒ විදිහටම දනවන්නට සමත් එක වචනයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ අමාරුයි දැන් මේ ඉතින් ඒ නිසා මේ ආදරය කියන වචනය එක්ක තව විශේෂණ වචන දෙක තුනක් යොදන්න වෙනවා. දැන් දැන් ඉංග්‍රීසියෙන් කියනකොට love කිව්වහම මේ එහි වරදක් නැහැ. මොකද ඒ ඒ තියෙන එක වචනයයි ඒ වචනෙන් සාමාන්‍ය මේ කෙනෙක් Taman කන කෑමට කෑම ගැන කියනවා I love this food food කියලා. ඉතින් ඒ එතනින් පටන් ගත්තාම මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය දක්වාම ඒ එක වචනේ තමයි කියන්නේ. ඉතින් ඒ නිසා එහි වරදක් නැහැ. හැබැයි සිංහලට එනකොට මේ ආදරය කියන වචනය හරියට අපි අර්ථ දක්වන්නට අවශ්‍යයි. මෛත්‍රිය ගැන කතා කරනකොට. කොහොම හරි මෛත්‍රිය පොඩ්ඩක් පැත්තකින් තිබ්බත් මේ කවුරුත් භාවනා කරන නොකරන ඒ වගේම මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මොන වයස් සීමාවක වුණත් ස්ත්‍රී පුරුෂ හැම දෙනාම නැත්නම් වැඩි දෙනෙක් අහන්ත කැමති වචනයක් තමයි ආදරේ කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන් මේ වචනයට වෛර කරන මේ වචනය ඇහෙන විට මේ ලොකු වේදනාවක් දැනෙන ඒ යම් යම් පෞද්ගලික අත්දැකීම් සහ දෘෂ්ටි නිසා නම් ඒ ඇත්තන් පව කාලෙකදී බොහෝම සමීප වෙනදාගත් වචනයක් තමයි ආදරේ. ඉතින් කවුරුත් අහන්න කැමති වචනයක් ආදරේ. කියන්න කැමති වචනයක්. මේ බොරුවට හෝ ඇත්තට බොරුවක් වෙන්නත් පුළුවන් ඇත්තක් වෙන්නත් පුළුවන් ඉතින් බොරුවට හෝ ඇත්තට කියන්නත් කැමති අහන්නත් කැමති වචනයක් තමයි ආදරය දැන් කෙනෙකු ආදරේ කියා කියන විට ඒ ඇත්තටම කියනවා වෙන්නත් පුළුවන් බොරුවට කියනවා වෙන්නත් පුළුවන් ඒ නිසා මේ ආදරයේ තිබෙනවා ව්‍යාජත්වයක් සහ අව්‍යාජ බවක්. එන අව්‍යාජ ආදරේකුත් තියෙනවා සාමාන්‍ය විවහාරය ඇතුලේ ව්‍යාජ ආදරේකුත් තිබෙනවා. දැන් හැබැයි මේ තරහ ගත්තොත් එහෙම ප්‍රභේද දෙකක් නැහැ. කියන්නේ ව්‍යාජ තරහකුයි අව්‍යාජ තරහකුයි කෙනෙක් තරහයි කිව්වොත් තරහම තමයි. ඉතින් ඒ නිසා මේ තරහ යම් පමණකට අව්‍යාජයි. සාපේක්ෂ වශයෙන් ආදරයට. තරහට රැවටෙන්නේ නැහැ කවුරුවත්. තරහ තාවත් රවට්ටන්නේ නැහැ. තරහ නම් තරහම තමයි. දැන් සමහර විට අම්මා තාත්තා කෙනෙක් ගුරුවරයෙක් තරහක් පෙන්වන්න පුළුවන්. ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. කෙනෙක් තරහයි කියලා කීවොත් තරහම තමයි. තරහක් නැතුව තරහයි කියන්නේ නැහැ. හැබැයි ආදරයක් නැතුව ආදරේ කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අපි කොච්චර ආදරයට කැමති වුණත් තරහට අකමැති වුණත් අපි වඩාත්ම රැවටෙන්නේ ආදරේ. තරහට නොවෙන්නේ. දැන් සාපේක්ෂ වශයෙන් මේ තරහ හොඳයි වගේ හිතනවා ආදරයට වැඩිය. හැබැයි එහෙම කොහොම කීවත් ඒක තාර්කිකව එහෙම පිළිගත්තත් හදවත හැම විටම ආදරයත් එක්කයි ඉන්නේ. දැන් මෙපමණටම හදවතක් මිනිස් හදවතක් එන අපි දන්නේ මිනිස් හදවත ගැනනේ. වැඩියෙන්ම කතා කරන්න පුළුවන්. ඉතින් මේ හදවතක් ආදරයක් සමග මෙතරම්ම බැඳෙන්නේ සමීප වෙන්නේ ඇයි මොනවද කෙනෙකුට නැතිනම් හදවතකට ආදරයත් එක්ක ලැබෙන්නේ ඒ මේ ගැන ලොකු සාකච්ඡාවක් කරන්න පිළිවන් මූලික වශයෙන් මේ කරුණු කීපයක් එහෙම නැතිනම් යම් යම් දේවල් කීපයක් කෙනෙකුට ලැබෙනවා ආදරයත් එක්ක. يعني අව්‍යාජ ආදරයත් එක්ක. ඒවා මේ මූලික මිනිස් අවශ්‍යතා. අපි සමහර විට ඒවා අවශ්‍යතා විදිහට හඳුනාගෙන තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හඳුනා නොගෙන ඉන්නත් පුළුවන්. හැබැයි අප හඳුනාගෙන තිබුණත් නැතත් සාමාන්‍ය මිනිස්සෙකු නම් මේවා හොයනවා. මේ වගේ අවශ්‍යතාවයේ බොහොම තදින් දැනෙනවා සාමාන්‍ය හිතකට. අර උත්තරීතර තත්වයට නෙළුම් මලක වගේ අර මඩ වතුරෙන් ඉහළට නැගුණු සිතකට නම් එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ හැබැයි අර තාම මේ මඩ වතුරේ මඩේ මේ කිලුටු පොකුණක ඉරවුණු පොහොට්ටු සිත්වලට මේ අවශ්‍යතාව තිබෙනවා. ඉතින් එකක් තමයි අවධානය. සාමාන්‍යයෙන් කෙනෙකු හොයන එක කාරණයක් තමයි අවධානය. يعني කාගේ හරි අවධානයක් හොයනවා. ඉතින් ඔය කිසිම කෙනෙක්ගේ අවධානයක් ලැබෙන්නේ නැහැ කියලා කෙනෙකුට හිතුනොත් එය මේ විෂාදයේ දක්වාම යන්න පුළුවන් බරපතල තත්වයක්. එන අවධානය හොයනවා නම් කෙනෙක් හොයන්නේ නැති කෙනෙක් ගැන නෙමෙයි හොයනවා නම් කෙනෙක් හැබැයි ඒ හොයන කෙනාට හිතනවා නම් මේ කවුරුවත් මට අවධානය යොමු කරන්නේ නැහැ. එහෙම යොමු කරන එක්කෙනෙක්වත් මේ ලෝකේ නැහැ කියලා. ඒ නිසාම, ඒ සිටිවිල්ල නිසාම විෂාදය දක්වාම, මානසික අවපීඩනය දක්වාම යන්න පිළිවෙල. මේ අවධානය අපි හොයනවා. attention. කවුරු හරි, කාගෙන් හරි පුංචි කාලේ අපි හිව්වා අම්මා තාත්තගෙන් අවධානය. ඉතින් අපි හිතුවා අම්මගෙන් තාත්තගෙන් ලැබෙන්න ඕන දේවල් අතර පළවෙනිම දෙයක් තමයි අවධානය. සම් ඒ අයගේ සම්පූර්ණ අවධානය. ඒ අයට අවධානය මේ එහාට මෙහාට බෙදන්න දුන්නේ ළමයි දෙන්නේ නැහැ. සම්පූර්ණ අවධානයම දෙන්න ඕනේ Taman වෙතට කියලා. මේ අවධානයත් එක්ක ලොකු පෝෂණයක් ශක්තියක් මිනිස්සෙකුට ලැබෙනවා. මිනිස්සයා විතර නෙමෙයි සත්තුන්ට දහකොළ වලටත් ලැබෙනවා. දෙවෙනි කාරණය අපි හොයන මේ අනන්‍යතාවයක් හොයනවා. මේකත් කී කී හොයන්නේ මේ කෑම හොයනවා වගේ ඇඳුම් හොයනවා වගේ කඩවල් දාන ගිහිල්ලා හොයන්නේ අනන්‍යතාවයක්. බෙහෙත් සාප්පු ගානේ ගිහිල්ලා බෙහෙත් හොයනවා වගේ උසුසලවල් වලින් අනන්‍යතාවයක් හොයන්නේ හැබැයි මේ හොඳට බැලුවොත් මෙයත් මූලික අවශ්‍යතාවයක් මම කවුද කියන මම කවුද දැන් මේ ප්‍රශ්නේ මේ දාර්ශනිකව අහන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ දාර්ශනිකයන් අහන ප්‍රශ්නේ වෙනම කාරණයක්. මේ හදවතට දැනගන්න ඕනේ මම කාගේ කවුද කියලා මම කාගේ කවුද එච්චරයි මේ මම කියලා කෙනෙක් නෑ මම කියන්නේ විශ්වීය ස්වභාවයකට හේතුඵල වාදයකට නෑ ඒ කතන්දර ඔක්කොම අවශ්‍ය වෙන්නේ මේ බුද්ධියට හදවතට ඒ අවශ්‍ය නැහැ හදවතට දැනගන්න ඕනේ මම මගේ අයිතිකාරය කවුද ඉතින් ඒ නිසා අපි කවුරුත් දන්නවා පුංචි කාලේ කියනකොට අම්මා තාත්තා අපිට අපේ දුව පුතා අපේ මේ මගේ දුව මගේ පුතා මගේ මල්ලි මගේ නංගි මොන තරම් සතුටක් ලැබුණාද ඒ මම කාගේ කවුද කියලා හරියට අහගන්න ලැබුණා. ඉතින් මේ මෙයත් බොහොම ගැඹුරු අවශ්‍යතාවයක්. අර අවධානයත් හරි ගැඹුරු අවශ්‍යතාවයක්. හිතුවට මේ එහෙම ඕනේ නැහැ කියලා. ඉතින් මේ ඒ කාගේ හරි කෙනෙක් බවට පත් වෙන්න තියෙන අවශ්‍යතාවය. ඉතින් හැබැයි එහෙම කියලා මේ ඕනම කෙනෙක්ගේ දේපලක් බවට පත් වෙන්න කවුරුවත් නැස්ති නෑ. හැබැයි මේ සරලව කිව්වොත් කාගේ හරි කෙනෙකු බවට පත් වෙන්න තියෙන අවශ්‍යතාවය. එය මව්කුසයක් ලෙක් තිබුණා, ඉපදුණු ගමනුත් තිබුණා, සහෝදර සහෝදරියන් අතරත් තිබුණා, පාසලේදීත් තිබුණා මේ අහවලාගේ මම හොඳ යාළුවෙක්. මේ ගුරුවරයාගේ ගුරුවරයෙක්ගේ හොඳ ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක්. ඉතින් ওই විදිහට මේ කතන්දරෙත් එක තමයි අපි ජීවිතේ අද වෙනකල් ඇවිත් තියෙන්නේ. අපි අදටත් අපින් අවංකව ඇහුවොත් මේ ඇත්ත මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. දැන් තුන්වෙනි අවශ්‍යතාවය තමයි අයිතිය පිළිබඳ අවශ්‍යතාවය. දැන් මාව අයිති කාටද කියන එක තමයි අනන්‍යතාවය කියන්නේ. ඊළඟට මට අයිති කවුද කියන එක. ඉතින් අහවල් කෙනා මගේ අම්මා. මේ අම්මා කාගේද පුතාගේ. තාත්තා කාගේද දුවේ. දුවගේ. දැන් ওই විදිහට මේ මට අයිති කවුද කියන එක. මේ අපිටත් කාවහරි අයිති කරගන්න ඕනකමක් තියෙනවා. කාට හරි අපිව අයිති කරලා දෙන්න ඕනකමකුත් තියෙනවා. දැන් මේවා සදාකාලිකවම මේ රැඳෙන රැඳෙන රඳවා ගන්න පුළුවන් අයිතිවාසිකම් අනන්‍යතාවයන් නොවේ කාලෙන් කාලයට කාලෙන් කාලයට වෙනස් වෙන දේවල්. ඊළඟ කාරණය අපේ වටිනාකම පිළිබඳ අපිට තිබෙනවා තක්ෂේරු කර ගැනීමේ අවශ්‍යතාවය. මම ඇත්තටම වටින කෙනෙක්. දැන් මේ මේ තක්ෂේරුව ඇගීම පිළිබඳ ඕනකම. කල්‍යාණ මිත්‍රවරුනි ඉතින් මෙතනදී කවුරු හරි කියනවා නම් ඔයා මට හරි වටිනවා. මේ වයනතු ජීවත් වෙන්න බෑ. ඉතින් පුංචි කාලේ අපි අහනවනේ අහලා තියෙනවනේ පුතා තමයි මගේ පණ, දුව තමයි මගේ පණ. ඒ විදිහට රත්තරන් පුතේ රත්තරන් දුවේ රත්තරන් කියන්නේ වටිනාම ලෝහයක් ජීවිතත් වැඩිය මේ වටිනවා කියන්න තමයි අපි මේ විශේෂණ පද කියන්නේ රත්තරන් එතකොට මේ මේ අපේ පිළිබඳ අපේ අගය තක්ෂේරු කර ගැනීම තව කෙනෙක්ගේ කටින් තව කෙනෙක්ගේ ඇඟීම් වලින් තව කෙනෙකුගේ හැසිරීමෙන් අපේ අගය ප්‍රකාශ කරගන්න තියෙන ඕනකම. මේක ලෝකෙ හැමෝම නොකියුවට කමක් නෑ. හැබැයි කියන එක්කෙනෙක් හරි ඉන්න ඕන කියන එක. ඊට වැඩි අගේ අගේ කරනවා නම් ඊට වැඩි හොඳයි. හැබැයි අඳුම ගානේ එක්කෙනෙක්වත්. දැන් කාටවත් මා වටින්නේ නෑ කියන මොන තරම් ඍණ සිතිවිල්ලක්ද ඒ සිතිවිල්ලත් එක්ක මොන විදිහේ අපායක්ද කෙනෙකුට නිර්මාණය වෙන්නේ. කිසි කෙනෙකුට මගේ අගයක් නෑ. කාටවත් මා වටින්නේ නෑ. මගේ කියලා කෙනෙක් නෑ. දැන් මේවත් එක්ක බලන්න මෙයා මොන තරම් ගැඹුරු අවශ්‍යතාවද කියලා. මේ හැම බීමට එහා ගිය බේත් පිළිත් වලට වඩා වටිනා ඇඳුම් පැළඳුම් වලට වඩා අත්‍යවශ්‍ය ගෙවල් දොරවල් වලට වඩා මිලකල නැහැ අවශ්‍යතාවද? එද මේ අවශ්‍යතා අඩු වෙනකොට කෑම ඕනේ නැහැ. බඩගින්නක් දැනෙන්නේ නැහැ. ඊළඟ ගැඹුරු අවශ්‍යතාවය තමයි මේ බෙදා ගන්න තියෙන අවශ්‍යතාව. බෙදා ගන්න. දැන් මේ බෙදා ගන්න කියනකොට භෞතික කෑම පිඟාන බෙදා ගැනීමම නොවේ. අත්දැකීම් බෙදා ගන්න. දුක සැප බෙදා ගන්න. ගැටලු බෙදා ගන්න. වේදනා බෙදා ගන්න. තියෙන අවශ්‍යතාවය. ඒතර බෙදා ගන්නට කවුරු හරි ඉන්න ඕනේ. ඉතින් කවුරු හරි කෙනෙක් එක්ක පිරිසක් සමග කණ්ඩායමක් එක්ක බෙදා ගන්න තියෙන ඕනකම. ඉතින් එතනදී කිසි කෙනෙක් නැහැ කියලා හිතෙනවා නම් මේ ප්‍රශ්නයක් කියන්න දුකක් වේදනාවක් අහන්න ඉතින් එතනත් නිකන් ලොකු අපායක් වගේ දෙයක් තමයි ඒ සිටිවිල්ල හදලා දෙන්නේ මවලා දෙන්නේ ඊළඟ අවශ්‍යතාවය තමයි ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවය මාව බලාගන්න මාව රැකගන්න කවුරු හරි ඉන්නවා කවුරු හරි ඉන්නවා ලෙඩක් දුකක් හැදුනහම තනි වුණහම වෙන ගැටලුවක් ප්‍රශ්නයක් ආවහම මාව බලාගන්න අපව බලාගන්න අපව ආරක්ෂා කරගන්න පිහිට වෙන්න කවුරු හරි ඉන්න ඕනෑ කියන අවශ්‍යතාවය. දැන් එහෙමත් අපිට කෙනෙකුට හිතනවා නේ මට කවුරුත් නැහැ මොනවා හරි වුණොත් එහෙම කිසි කෙනෙක් නැහැ කියලා ඒ සිතිවිල්ලත් එක්ක අර ආඝාතයකට කෙනෙක්ව ඇදගෙන යන්න පුළුවන්. මේ සිතිවිල්ලත් එක්ක ඒක හරි බර සිතිවිල්ල. ඉතින් මේ බර සිතිවිල්ල අපි බෙල්ලේ ඉල්ලගත්තොත් මේ ගිලෙනවා ගිලෙනවා ගිලෙනවා එරෙනවා එරෙනවා එරෙනවා. ගොඩේන්ට හරි අමාරුයි. දැන් මේ තව කාරණා තියෙනවා. හැබැයි දැන් මේ කියු කාරණා මේ බලාගන්න කෙනෙක් සිටීම පිහිටක් ලැබීම. දැන් පිහිටක් ලැබෙන කාරණය බලාගන්න කෙනෙක් ඉන්නවා පිහිටක් පිහිට වෙන්න කෙනෙක් ඉන්නවා කියන කාරණය ආරක්ෂාවක් කාගෙන් හරි ලැබෙන ආරක්ෂාව පිළිබඳ සහතිකයේ රක්ෂණාවරණය කාගෙන්වත් ලැබෙන්නේ නැහැ කියන නැහැ කියලා හිතනකොට එය අපි නොපෙනෙන ලෝකේ හොයනවා. අර අවශ්‍යතාවයේ තේරුම් අරගෙන අතාරීම අපහැරීම වෙනුවට සාමාන්‍ය හිතක් කරන්නේ මේ ලෝකෙින් එක නොලැබෙනකොට වෙන ලෝකවලින් ලැබෙයි කියලා හිතනවා ඒ දෙවිවරුන්ගෙන් නැත්නම් අපි මියගිය ඥාතීන්ගෙන් ඒ අය කොහේ හරි ඉඳලා මාව බලා ගන්නවා ඇති කියලා හිතනවා දැන් ඉති යම් දුරකට වරදක් නැහැ හැබැයි මේ මේව ඔක්කොම අපේ සිතිවිලිනේ මවා ගැනීමනේ මේ මවා ගැනීම එක්ක කෙනෙකු මේ වෙනම ලෝකයකට යන්න පුළුවන්. මානසික කියන්නේ අතාරිතෙන් අයින් වෙච්ච මවාගත්ත ලෝකයක ඉන්න පුළුවන්. ඒ මවාගත්ත ලෝකයේ ඇතුලේ Tamanට ලොකු ආරක්ෂාවක්, රැකවරණයක්, රක්ෂණයක් තියෙනවා කියලා දැනෙනවා. ඒක බහානකයි. මොකද ඒ මේ මවා ගැනීමත් සමග යථාර්ථයෙන් පිට මනස්කල්පිත ලෝකයක අතරමං වෙන්න පුළුවන්. අතරමං වුණු ඇත්තන් ඉන්නවා. දැන් කොහොම හරි කල්යාණ මිත්‍රවරුනි මේ අවශ්‍යතා ටික ආරක්ෂාව බෙදා ගැනීම මට කවුද ඉන්නේ මම කාගේ පවුද? අවධානය දැන් මේ කාරණා පොදියක් විදිහට ආදරේදී ලැබෙනවා. ඒක තමයි මෙතන තියෙන බොහොම මේ ආකර්ශනීයම කාරණය ආදරය කියලා කියනකොට නැත්නම් ආදරය ලැබෙනකොට ආදරය විඳිනකොට ආදරය දෙනකොට ඔය කියෝ කාරණා සියල්ලම අඩු වැඩි වශයෙන් එතන තියෙනවා. මේ අර අවධානය ගැන කිව යුතු කාරණයක් තිබෙනවා මේ අවධානයේ තිබෙනවා දෙපැත්තක්. ඒ කියන්නේ මේ ස්වභාවයන් දෙකක් අවධානයේද. දැන් කවුරු හරි අවධානයෙන් ඉන්න පුළුවන් අපි ගැන. ඒ හින්නේ හැබැයි මේ මිනිස්සයා වරදක් කරයිද? මොනවා හරි අකටයුත්තක් කරයිද? අපිට වරදින එකයි බලන් ඉන්නවා කියලා කියන්නේ. දැන් ඒ අවධානය ආදරණීය අවධානයක් නොවේ. ඒ අවධානයත් එක්ක අපි ඉන්නේ බයෙන්. ඒ අවධානයත් එක්ක අපි ඉන්නේ ආතතියකින්. හැබැයි මේ ආදරණීය අවධානයක් තියෙනවා කොයි වෙලේද මෙයාට මගෙන් උදව්වක් අවශ්‍ය වෙන්නේ. මෙයා කොච්චර ලස්සනටද ජීවත් වෙන. ඒකට අපි දිහා කෙනෙක් බලන්නේ ලස්සන හැටින්. උදව්වක් කිරීමේ ඕනකමින්. අන්න ඒ අවධානය. දැන් කොහොම හරි ආදරේදී මේ සියල්ලම අඩු වැඩි වශයෙන් කෙනෙකුට තව කෙනෙක්ගෙන් ලැබෙනවා. කෙනෙක්ගෙන් හෝ කීප දෙනෙකුගෙන් ලැබෙනවා. ඉතින් ඒ ලැබෙනකොට හදවත සතුටටපත් වෙනවා. මෙතෙන්දී සතුටටපත් වෙන්නේ හදවත. මේවා කියලා දෙන දේවල් නොයිනේ. ආ මම ඔන්න මගේ අවධානය දෙනවා වටිනාකමක් දෙනවා මම කියන්නේ හැබැයි හදවතකට දැනෙනවා එය එසේ වන බව. හැබැයි එහෙම නොවිත් හදවතක් රැවටෙන්න පුළුවන්. ඒ නිසා තමයි ආදරේ ව්‍යාජත්වය, අව්‍යාජත්වය වෙන් කරලා අඳුනා ගැනීමේ වැදගත්කම තියෙන්නේ. ඒ අඳුනාගත්තේ නැත්නම් රැවටෙන්න පුළුවන්. කොහොම හරි කල්‍යාණ මිත්‍රවරුනි මොන ආදරේ ගත්තත් දෙමව්පියන් දූ දරුවන් අතර තිබෙන ආදරය සහෝදර සහෝදරයන් අතර තිබෙන ආදරයේදී මිතුරු මිතුරියන් අතර ගුරුවරුන් ගෝලයන් අතර තිබෙන ආදරයේදී ස්වාමිවරු සේවක සේවිකාවන් සමග තිබෙන ආදරයේදී ඊළඟට ආදරවන්තයන් කියා හම්මඩු ගහලා තියෙන අය අතර තිබෙන ආදරයේදී විවාහ ජීවිතයේදී ලැබෙන ආදරයේදී මේ මොනම ආකාර ආදරයකදී වුණත් නැත්තම් සතෙක් එක්ක පූසෙක් බලලෙක් සමග කුරුල්ලෙක් සමග කරණීය ආදර ගනුදෙනුවේදී පවා ඔය කියෝ කාරණා අඩු වැඩි වශයෙන් එහා මෙහා වෙනවා ගනුදෙනුවක් කරන. දැන් මේ <clears throat> ඒ නිසයි කෙනෙක් ආදරයට මෙපමණම ආකර්ෂණීය වෙන්නේ. වෙන කිසිම දෙයකින් ඔය ගැඹුරු අවශ්‍යතා ඉටු වෙන්නේ නැහැ. ඒ ඒ හදවතේ ඒ ගැඹුර ස්පර්ශ වෙන්නේ නැහැ වෙන කිසිම දෙයකින්. يعني කෙනෙකුට හම්බා ධනෙ තියෙන්න පුළුවන්, ධනය හම්බ කරන්න පුළුවන්. මට මෙච්චර ධනෙ තියෙනවා, මෙච්චර දේපල තියෙනවා, වාහන තියෙනවා, මෙච්චර දැනුමක් තිබෙනවා, සාහිතික තිබෙනවා, තනතුරු තිබෙනවා, බලය තිබෙනවා, ශක්ති සම්පන්නයි, ලස්සනයි. මෙච්චර පිරිසක් ඉන්නවා මේ කතන්දර සියල්ලම මේ මමත්වයට තමයි අදාළ වෙන්නේ. කෙලින්ම මමත්වයේ තමයි සතුටටපත් වෙන්නේ ඒ කතන්දර වලින්. හැබැයි හදවතට මේවා තේරෙන්නේ ඔය ඔය භාෂාව හදවතට තේරෙන භාෂාවක් නෙමෙයි. ඔය ධානයේ පිළිබඳ භාෂාව, දීපල පිළිබඳ භාෂාව, ඒ කතන්දරේ බලය පිළිබඳ දැනුම පිළිබඳ තනතුරු පිළිබඳ සහතික පිළිබඳ පිරිවර පිළිබඳ මේ ඒ විවහාරය මේ අපබ්‍රංශයක් හදවතේ හරියට වෙන නොතේරෙන භාෂාවකින් යමක් කියනවා කිව්වොත් මොනවා කිව්වත් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් හදවතට තේරෙන්නේ හදවත ගොළුයි, බිහිරි, අන්දයි ඒ සියල්ල ඉදිරියේ නමුත් මේ ලැබෙන මෘදු අවධානයක් හමුවේ අගේ කිරීමක් ඉදිරියේ අයිතියක් තව කෙනෙක් පිළිබඳ අයිතියක් කියන්ට ලැබෙනකොට අත්දැකීමක් දුකක් සැපක් ගැටලුවක් වේදනාවක් දෙදා ගන්න ලැබෙන විට ආරක්ෂාව පිළිබඳ සහතිකයක් කියන්නේ පොලේක ලියපු ලියවිල්ලක් නොවේ වචනමය සහතිකයක් නොවේ මේ ඇහිීමෙන්ම කෙනෙකුට දැනෙනකොට අන්න හදවත විවෘත වෙනවා මේ හදවතක් විවෘත කරන්න මේ පාවිච්චි කරන යතුරු කීපයක් තමයි මේ. නැත්තම් හදවත වැහිලා තියෙන බොළු හදවතක් කතා කරන හදවතක් බවට, බිහිරි හදවතක්, සවන් දිය හැකි හදවතක් බවට, අන්ධ හදවතක්, පෙනෙන හදවතක් බවට ඒ පරිණාමය සිදු වෙන්නේ ඒ ප්‍රාතිහාර්යය පාන්නේ මෙන්න මේ කියූ කාරණා කීපය එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් අඩු වැඩි වශයෙන්. දැන් මේ දැන් ඊළඟ කාරණය මේ සියල්ල අපි මව් කුසියේ සිටම නැතිනම් ඊට කලින් සිට ඊට කලින් කතාව අපි අමතක කළත් මව් කුසියේ සිටම එව්වා එව්වා එව්වා එව්වා මේ ලෝකේ හැම තැනකින්. ගෙදරින් පටන්ගෙන මිදුලෙට මිදුලෙන් පාරට පාරෙන් නගරයට නගරේ <clears throat> දේශ දේශාන්තරවලට ගිහිල්ලා එව්වේ මේවා තමයි. ඉතින් අපි හිතනවා මේ අනිත් අවශ්‍යතා වගේ ඒ කියන්නේ අපිට බඩගිනි කහකින් ගෙඩියක් හදාගන්න පුළුවන්. කඩේකින් යම් ආහාරයක් මිලේට අරගෙන කන්න පුළුවන්. ඒ බඩගින්න නිවෙන්න. අපි අසනීපයි. ඔසසලකින් බේතක් අරගෙන එහෙම නැත්නම් ගහකින් මොනවා හරි බේතක් අරගෙන ගන්න පුළුවන්. දැන් මේ අනිත් හැම අවශ්‍යතාවයක්ම අපි බාහිරින් තමයි හොයාගන්නේ. ඒ වගේ මේ හෘදයාංගම වූ මේ අවශ්‍යතා ටිකක් අපි හිතනවා මේ බාහිර ලෝකයේ තමා අපිට දෙන්නට ඕනේ කියලා. කවුරු හරි අපි දිහා ආදරෙන් බලන්න ඕනේ අවදාන. කවුරු හරි කියන්න ඕනේ අපිට ඔයා මගේ කියලා. ඒ වගේම මේ මමත් ඔයාගේ කියලා කවුරු හරි කියන්න ඕනේ. අනේ ඕනේ වෙලාවක ප්‍රශ්නයක් වුණොත් කියන්න ඕනම වෙලාවක මේ අපි ඉන්නවා අහන්න. එකක් කවුරු හරි කියන්න ඕන. ඊළඟට මේ බය වෙන්න එපා. අපි ඉන්නවා ඕනේ කරදරයක් වුණොත් පිළිට වෙන්න. මේ මේ වගකීම් සාතිකයක් අපිට කාගෙන් හරි ලැබෙන්නට ඕන. දැන් මේ විදිහට මේ සාමාන්‍ය මනස අර මේ මඩ වෙච්ච පොකුණක් ඇතුලේ ජලයක් මඩ වතුරක් ඇතුලේ තියෙන නෙළුම් අලයකින් මතුවෙන නෙළුම් දණ්ඩක අග තියෙන පොහොට්ටුවක් මේක තාම වතුරේ ඇතුලේ මඩ වතුරේ තියෙන මේ පොහොට්ටුව හිතනවා මේ සියල්ල මේ එළියෙන් තමයි ලැබෙන්නේ එළියෙන් තමයි ලැබෙන්නේ මම මෙහෙම ඉන්නවා මෙහෙම හැකිලිච්ච පොහොට්ටුවක් වගේ මම ඉන්නවා මට කරන්න දෙයක් නැහැ මම අසරණයි මම දුබලයි මම අහිංසකයි මේ මේ කිව් හැම දෙයක්ම මේ පොකුණ අහස මට දෙන්නට ඕන කියලා. ඉතින් එහෙම හිතාගෙන එහෙන් මෙහෙන් එහෙන් මෙහෙන් ඉල්ලනවා යදිනවා අයදිනවා වැඳ වැටෙනවා යාඥා කරනවා දැන් පොහොට්ටුවකට කරන්න පුළුවන් ওই ටික තමයි කියන්නේ දැන් වතුර උඩින් තියෙන්නේ පොහොට්ටුවේ මැද තියෙන්නේ වතුර යට මඩ මේකේ ගෙම්බොත් ඉන්නවා වෙන මඩකාවයියොත් ඉන්නවා ඉතින් මේ සියල්ල මැද්දේ මේ තනි වෙච්ච පොහොට්ටුවට යාඥා කිරීම හැර වෙන වැඳ වැටීම හැර යැදීම හැර අයදීම හැර ඉල්ලා සිටීම හැර වෙන විකල්පයක් පේන්නේ නැහැ. අවාසනාවකට කාරණේ කල්යාණ මිත්‍රවරුනි බොහෝ මිනිස් ජීවිත මේ විදිහට මේ මඩත් එක්ක දිරලා යනවා. ඉපදෙන්නෙත් මඩේ, ජීවත් වෙන්නෙත් මඩේ, මහලු වෙන්නෙත් මඩේ, දිරලා යන්නෙත් මඩේ. දැන් මේ තමයි ආදරයත් එක්ක කරන ගනුදෙනුවේ ස්වභාවය ආරම්භය පැවැත්ම සහ අවසානය මේ සියල්ල මේ අනිත්‍යයෙන් ගන්න ඕන. අනිත්‍යය තමයි දෙන්න ඕන. ඉතින් හොයනවා. ඒ හොයනකොට එහෙමෙන් ලැබෙන්නත් පුළුවන් පුංචි කාලයකට. ඊළඟ වැදගත් කාරණය දැන් අපේ බඩගින්නකදී කන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. බඩගින්නකට කන්න පුළුවන් ඒක සාපේක්ෂ වෙන්න පුළුවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට. නමුත් බත් පිඟානක්ද, පිඟන් එකමාරක්ද, භාගයක්ද, පාම් පිටි දෙකක්ද, පාම් භාගයක්ද සීමාවක් තියෙනවා. එන ආමාශය කියන්නේ භෞතික දෙයක්. භෞතික දේවල් වලට සීමා තියෙනවා. භෞතික අවශ්‍යතාවලට සීමා තියෙනවා. හැබැයි මේ මේ ආදරයට එන විට තෘප්තිමත් නොවන ස්වභාවයක් තියෙනවා. මේ කොච්චර ලැබුණත් මදි කියන එක. ඒ නිසා මම බොහෝ විට හිතන සොයන කාරණයක් තමයි මේ තෘප්තිමත් වෙච්ච කෙනෙක් ඉන්නවද ආදරේ. සමහරට ධනෙන් තෘප්තිමත් වෙච්ච අය ඉන්නවා. මට මං ඕනේ තරම් හම්බ කරා මට මේ ටික ඇති මැරෙනකල් මගේ දරුවන්ටත් ඇති දරුවන්ගේ දරුවන්ටත් ඇති කියලා තෘප්තිමත් වුණා ඉන්නවා ධනේ. දෙයක් හදලා තෘප්තිමත් වුණා ඉන්නවා. කියන ඇඳුම් ටිකෙන් තෘප්තිමත් වුණා රැකියාවෙන් දැනුමින් ආයමට විභාග අවශ්‍ය නැහැ මේ දන්න ටික ඇති. හැබැයි මේ මොනම වයසකදීවත් දැන් මේ තමයි අහන්ත තියෙන කාරණය මොනම වයසකදීවත් ආදරයෙන් තෘප්තිමත් වීමක් තියෙනවා. දැන් මන සාමාන්‍ය මනුස්ස ස්වභාවය තමයි අතෘප්තිමත් බව. සෑහීමකටපත් නොවන බව. හැබැයි මේ භෞතික දේවල් වලට සාපේක්ෂව බැලුවොත් මේ ආදරය මිනිස්යාව සදාකාලිකවම අතෘප්තිය තබන දෙයක්. ඉතින් මේ ධනය බලය දැනුම දේපල වලට වඩා ඒවට බැඳීමට වඩා ඒවා පසුපස යෑමට වඩා ආදරය පසුපස යෑම භයානකයි. එයින් වන විනාශය භයානකයි. මොකද සදා කාලිකවම කෙනෙකුව අතෘප්තියේ අග කියලා තියෙනවා. ඒක කෙලවරට ගෙනිහිල්ලා තියන්නේ. ඉතින් ඒ නිසා මේ පුංචිම ළමයේ පිටපතන් මේ ඊටාම වියපත් වුණු කෙනෙකු දක්වාම ආදරය හොයනවා. වෙන මොනවා හිව්වේ නැතත් ආදරය හොයනවා. ඒ වචනෙන් හොයනවා. එහෙම නැත්නම් වෙන වචන වලින් හොයනවා. දැන් මේ සෙවීම ඇතුලේ කාලේ කාලයෙන් කාලයට කාලයෙන් කාය කියන්නේ කාල රේඛාව දිගේ කාල රේඛාව ගැනනේ අපි කියන්නේ ඇතිවීම පැවතීම නැතිවීම කියලා. කියන්නේ ජීවිතයක ඇතිවීම, ජීවිතයක පැවතීම, ජීවිතයක නැතිවීම, දවසක ඇතිවීම, ඒ දවස පැවැත්ම, දවසේ අවසානය, අවුරුද්දක ආරම්භය, අවුරුද්ද තියෙනවා, අවුරුද්ද ඉවර වෙනවා. එතකොට මේ කාලය කාල රේඛාව ඔස්සේ මිනිසයා මේ ලෝකයෙන් මේ ආදරේ හොයනවා. ලැබුණා කියලා හිතනවා. විඳිනවා කියලා හිතනවා. ඉන්පසුව මදි කියලා තීරණයකටත් වෙනවා. මදි. අඩුයි. ඉතින් එතනදී විවිධ කතන්දර ඒ සාධාරණයේ වෙන්න කියනවාද අපි ඉස්සරහට යන්න අවශ්‍ය නැහැ. හැබැයි හොඳට බැලුවොත් ආදරයෙන් තෘප්තිමත් වුණු සිත් බොහොම අඩුයි. මොන දෙයකින් තෘප්තිමත් වුණත්. ඒක වයස ප්‍රශ්නයක් නෑ. මොකද මේවා ගැඹුරු හෘදයාංගම වූ අවශ්‍යතා නිසා. දැන් මේ ලොකු පසුබිමක් ගැන මේ කතා කළේ මෙච්චර ලොකු මේ පදනමක් අවශ්‍යත් නැති වෙන්න පුළුවන් මේ මාතෘකාවට එන්න. නමුත් මේ මේ වටපිට එලිපෙලි කරගත්තාම හරි පහසුයි මේ මාත්‍රකාවට එළඹෙන්න මේ මෛත්‍රියේදී මෛත්‍රිය මේ ප්‍රශ්නෙට බොහෝම සරල පිළිතුරක් දෙනවා. අන්න සරල පිළිතුරක් නමුත් ස්ථිර විසඳුමක්. මොකද්ද මේ මේවා ඇයි තව කෙනෙක්ගෙන් හොයන්නේ? ඇයි තව කෙනෙක්ගෙන් ඉල්ලන්නේ? ඇයි සදා කාලිකවම මේ ආදරේ යාචකයෙකු බවට පත් වෙන්නේ? තේරෙන්නේ නැද්ද? ඒක මෛත්‍රිය අපෙන් අහන්නේ. ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ මේ සදාකා සදාකාලික කියලා එහෙම දෙයක් නැහැ. මේ කාල රේඛාව ඔස්සේ එදා අද සහ ඉදිරියේ මේ යාචකෙක් බව ආදරය හොයන යාචකෙක් බව ආදරය කියන්නේ ඔය අවධානය ඔය ටික හොයන කෙනෙකු බව ආරක්ෂා කාගෙන් හරි පිට කවුරු හරි එක්ක මේ ජීවිතේ බෙදා ගැනීමක් දුක සැප. එහෙම හිතෙන්නේ නැද්ද? ඇයි ඔබට බැරි මේවා Tamanටම ලබා දෙන්න? ඇයි ඔබට බැරි ඔබට ආදරය කරන්න? ඔබට බැරි ඇයි ඔබේ හෘදයාංගම අවධානය Taman වෙතට යොමු කරන්න? හෘදයාංගම අවධානය. දැන් සිහිය සතිය කියන කාරණේ දෙන විට සතිය අවධානය නිර්පාක්ෂිකයි. ඒක කිසි හැඟීමක් නැති අවධානයක් නේ සතියෙන් යොමු කරන්නේ. සිහියෙන් හැබැයි මේ මෛත්‍රියට එන විට මෛත්‍රියේදී දැනෙන ලැබෙන විඳින අවධානය අර හැඩයක් පාටක් නැති ඒ සතියේ අවධානය වගේ නොවේ ඒක හැඩයක් තිබෙනවා පාටක් තිබෙනවා වර්ණයක් තිබෙනවා විදීමක් තිබෙනවා මෛත්‍රියත් එක්ක මේ මෛත්‍රී ඒක Tamanට මෛත්‍රී කරත් වෙන කෙනෙකුට මෛත්‍රී කරත් වෙනසක් නැහැ මෙතන. කාටද මෛත්‍රී කරන්නේ කියන එකේ වැදගත්කමක් නැහැ. මෛත්‍රියේදී මේ ඒ අවධානය කියන්නේ මුලින්ම උල්පත පිරෙනවා. කියන්නේ උල්පතක් බවට පත් වෙනකොට ඕනෑම දිය උල්පතට උල්පතනේ ඉස්සලා පිරෙන්නේ. ඊට පස්සේ තමයි තව කෙනෙක්ගේ බාල්දියක්, පණිට්ටුවක්, තලයක්, තේතලයක්, ටැංකියක් ඇලක් දොලක් ගඟක් මහා සමුද්‍රයක් වුණත් පුරවන්නේ ඊළඟට. මේක කී කියන්න ඕනේ මම මුලින් කිරිලා තව ඇලක් පුරවනවා තව ගඟක් පුරවනවා එහෙම කියන්නේ කියන්න අවශ්‍ය නැහැ හැබැයි වෙන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා මේ Tamanටම මෛත්‍රී කිරීමක් කියලා අවශ්‍ය නැහැ කරන්න හැබැයි මෛත්‍රී කිරීමේදී Tamanටද අනුන්ටද ඒ වෙනසක් අවශ්‍ය නැහැ මෛත්‍රී කිරීමේදී මුලින්ම මේ උල්පත පිරෙනවා. මෛත්‍රියේ උල්පත පිරෙනවා. ඒතරේ අවධානය කියන එක පිටින් හොයන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙලා යනවා. මම මගේ කියන එකද මම මගේ මෛත්‍රී දැන් මෙහෙම පටලව ගන්න එපා විපස්සනාවේදී තේරුම් ගන්න හදන කාරණා කීපයක් තියෙනවා. මේ පුත්තාමත්ති ධනං අත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ කුත්තෝ කුතෝ ධනං මේ මට මාත් නැති කල්හි අනිත්‍යයි කොයින්ද කියන එක. මේක ඇත්ත මේක යථාර්ථය. හැබැයි මේ එතෙන්ට යන ගමනේදී මෛත්‍රිය ඒ ඒ ගමන අපි වෙච්ච යන්නේ හරිම ඇඟට පතට නොදැනීම. ඒකයි මේ තියෙන වැදගත්කම. මෛත්‍රියත් එක්ක මේ ගමනේ යන්න පුළුවන්. ඒකයි මෙත් මඟ කියලා මෙත් මඟ මේ විදිහට අර්ථකථනය කළේ. මේ මෛත්‍රිය වෙතට යන ගමනත් ඊට පස්සේ මෛත්‍රිය අපිව එක්ක යන ගමනක්. කෙලින්ම මේ කරකවල අතාරින්න පුළුවන්. මෙතන කෙනෙක් නැහැ. පුද්ගලයෙක් නැහැ. ශූන්‍යයි. ඉතින් මෙය එහෙම එහෙම ඒ කරකවල අතෑරියාම ඔළුවට කුළු ගෙඩියකින් ගැහුවාම යථාබෝධය කෙනෙකුට ලැබෙන්න පුළුවන්. ලැබෙන්නේ නැහැ කියන්න බෑ. ලැබෙන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් සිහි විකල් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම සිහි විකල් නොවි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ අවබෝධයේ කූටහෙට, ඒ කියන්නේ මුදුනට ඇඟට පත්තට නොදැනී මේ මෛත්‍රී වාහනය කෙනෙක්ව ගෙනියනවා. ඉතින් ඒ නිසා මුලදී මෛත්‍රිය දෙන හැඟීම තමයි ඔබ ඔබේ. ඔබ ඔබේ. මේක තමයි ඇත්ත. මේක බොරුවක් නෙවෙයි. දැන් මම මගේ නොවේ නම් මොනවත් කරන්න අවශ්‍ය නැහැ. සීයෙන් ඉන්න. හිත දියුණු කරගන්න, සිල් රකින්න, දන් දෙන්න ඕනේ නැහැ නේ මම මගේ නොවේ නම්. විපස්සනා කරන්න ඕනෙත් නැහැ. ඉතින් මේක ඇත්ත මම මගේ. හැබැයි මගේ කියන එක ඇතුලේ මේ සීමා තියෙනවා. ඒ සීමා ඇතුලේ මම මගේ. අනන්‍යතාවයයි අයිතියයි දෙකම එතනින් ඉෂ්ට සිද්ධ වෙනවා මෛත්‍රී. ඒතර අවධානය මේ තුනම. ඊළඟට ගැටලුවක් ප්‍රශ්නයක් වුණාම අන්න මෛත්‍රිය පෙරට ඇවිල්ලා මොකද කරන්න තියෙන්නේ? අපි මොකද කරන්නේ? මේ මෛත්‍රිය අපිත් එක්ක ඒ ප්‍රශ්නේ බෙදා ගන්නවා. මේක තමයි ලක්ෂණම කාරණේ. මෛත්‍රිය මෛත්‍රිය වඩන කෙනෙකු සමග ගැටලු ප්‍රශ්න බෙදා ගන්න. තනි කරන්නේ නැහැ. මෛත්‍රිය යම් පමණකට වැඩිලා තියෙනවද ඒ පමණට ඒ පුද්ගලයාට තනිකම දැනෙනවද තනිකම් පාළුව දැනෙනවද මොකද මේ මෛත්‍රී කරන කෙනෙක් එක්ක ඉන්නවා කියන හැඟීම මම ඉන්නේ මෛත්‍රී කරන කෙනෙක් එක්ක ආදරණීය කෙනෙක් එක්ක ඉන්නේ දැන් කෙනෙක් 100ක් 1000ක් එක්ක හිටියත් ආදරය කරන කෙනෙක් එතන නැත්තම් මහ තනිකමක් දැනෙනවනේ දැන් බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි තනිකම දැනෙන්නේ කැලේකට ගියාම නෙවෙයි නගරයක් නැද්ද එතන හඳුනන කෙනෙක් නැත්තම් කතා කරන්න කෙනෙක් නැත්තම් හිතාවෙන්න කෙනෙක් නැත්තම් ඒ දැනෙන ආලුව තනිකම දරා ගන්න බෑ අර කැලේකට ගියාම භෞතිකව තනි වුණාම දැනෙන හුදකලාවට වඩා මේ මෛත්‍රිය වඩනකොට මේ හැම විටම මෛත්‍රී කරන කෙනෙක් එක්ක අපි කියන හැඟීම තියෙනවා. බෙදා ගන්න කෙනෙක් ඉන්නවා කියන හැඟීම. මේ මෛත්‍රිය අඩුවෙන් අඩුවෙන් තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. කියන්න තියෙන දේවල් අපි සාමාන්‍ය මෛත්‍රී නැති හිතක් එකතු කරගන්නේ කුණු කොටවලයි. මේ ඔළුව කසල බඳුනක් බවට මෛත්‍රිය නැති හිත මෛත්‍රිය නැති හදවත පත් කරගන්න. අරයාගේ අනුපාඩු මෙයාගේ අනුපාඩු මෙයා කියව වචනයක් අරයා නොකියව වචනයක් මෙයා බලපු විදිය අරයා නොබලව විදිය මේ ඔක්කොම එකතු කරගන්න. කුණු ටික. දැන් මේව තමයි අපි මේ කාට හරි කියන්න ඕනේ කියලා හිතන්නේ. හොඳට බලන්න ඔය උපදේශනයේදී කවුන්සලින් වලදී වැඩිපුරම මේ කියන්නේ තියෙන්නේ මොනවද? සල්ලි ගෙවලා ලොකු මිදලක් ගෙවලා අපි කියන්නේ ඔය අපි එකතු කරගත්ත කුණු කොටවල්. සහ ඒ කුණු කොට නිසා අපි විඳ දුක. දැන් මෛත්‍රිය එකතු කරන්නේ මල් විතරයි. මල් එකතු කරනවා. ලස්සන දේවල් එකතු කරනවා. කුණු එකතු කරන්නේ. එතකොට මේ බෙදා ගන්න තියෙන අවශ්‍යතාවය අඩුයි. දෙන්න තියෙන අවශ්‍යතාවය වැඩි. හැබැයි මේ කාගේ හරි ඇඟේ ගහන්න තියෙන අවශ්‍යතාවය අඩුයි මෛත්‍රියේ. ඊළඟට මෛත්‍රිය ඉදිරියේ දැනෙනවා අපි සුරක්ෂිතයි කිය. කායිකවත් සුරක්ෂිතයි. මානසිකවත් සුරක්ෂිතයි. ආධ්‍යාත්මිකවත් සුරක්ෂිතයි. මහ රැකවරණයක් තියෙනවා කියන ඇඟීම මෛත්‍රිය ඉදිරියේ කෙනෙකුට දැනෙනවා. මේ මෛත්‍රී භාවනාවේ ආනිසංසවල ඒ කාරණේ නැවත නැවත නැවත කියනවා. මොන තරම් ආරක්ෂාවක් දෙනවද කියලා. කාටවත් දෙන්න බැරි ආරක්ෂාවක්. සල්ලි වලට ගන්න බැරි ආරක්ෂාවක්. භෞතිකව නොලැබෙන ආරක්ෂාවක් මෛත්‍රියෙන් ලැබෙනවා. දැන් මේ විදිහට මෛත්‍රිය කෙනෙකු ප්‍රගුණ කරන විට මෛත්‍රී උල්පත පාදා ගන්න විට ඒ උල්පතින් මෛත්‍රී සිහිල් දිය ධාරාව ගලන්නට පටන් ගන්න විට අර මේ ආදරයේ අඩු වැඩි ප්‍රශ්නයි ඇති නැති ප්‍රශ්නයි හොයාගෙන යන ප්‍රශ්නයි සමතේකටපත් වෙනවා. එහෙම ප්‍රශ්නයක් තිබුණාද නැද්ද කියන එකත් හොදලී යනවා. මොනම ආදරයකින්වත් නොලැබුණු තරම් දිගු පුළුල් ගැඹුරු ප්‍රතිලාභ මෛත්‍රියේදී මෛත්‍රියෙන් Tamanටම ලැබෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මේ ආදරය කියන වචනයත් එක්ක තමයි එදා මේ මෛත්‍රිය ගැන මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා අහුවාම විස්තර කරන්නට පාවිච්චි කළේ. ඒතර මේ ආදරය තමයි හැබැයි ආදරය ම නෙවෙයි මෛත්‍රිය කියන්නේ. ආදරයම කිව්වත් කමක් නැහැ. හැබැයි ආදරේම නොවේ.